කරමින් ගියේ. ජනරන්ජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමග. අපේ රටේ ශාස්ත්‍රීය සංගීතය ප්‍රචලිත කිරීමෙහිලා මහත් මෙහෙවරක් කළ මහාචාර්ය අමරා රණතුංග මහත්මිය වෙනුවෙන් සමරු සටහනක් නොතැබුවොත් ජනරන්ජනගේ වැඩසටහනින් අප ලොකු අමතක කිරීමක් කළා වෙනවා. ඒ නිසා පසුගිය සතියේ අපෙන් වියෝ වූ මහාචාර්ය අමරා රණතුංග සංගීත වේදිනිය පිළිබඳ සමර සටහනක් ලැබීමටයි අද අපි අදහස් කළේ. වසර 79ක් වූ ඇගේ ජීවිතයෙන් දශක පහක් එහෙම නැත්නම් අඩසිය වසරක් මෙරට සංගීත ක්ෂේත්‍රය පෝෂණය කිරීමට තමයි අමරා රණතුංග මහාචාර්යතුමිය කැප වුණේ 1939 අගෝස්තු 22 වෙනිදා හංවැල්ලේදී ජන්මලාභය ලැබූ දුවන අමරා කස්තුරිආරච්චි හංවැල්ල රාජසිංහ මහාවිද්‍යාලයෙන් ශිල්ප ශාස්ත්‍ර හදාarලා සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ පාසල් අවධියේදීමයි. ඒ කාලයේදීම ඉතා ලාබාල වයසේදීම සංගීත විශාරද ලයනල් ඉදිරිසිංහ සූරීන් මුණ ගැහිීම ඇගේ මේ ගමනට ලොකු අනුබලයක් වුණා. මුල් අවදියේ පාසල් අවදියේම කැප්පෙටිපොළ නාටකයේ රංගපෑ අමරා කස්තුරිආරච්චි නැත්නම් මේ අමරා රණතුංග ලාබාල සිසුවියට ගායනා කරන්න සිදු වුණේ ලයනල් එදිරිසිංහ සූරීන් නිර්මාණය කළ තනු රාශියක්. ඒ කැප්පෙටිපොළ නාටකයේ. මෙය මං හිතන්නේ අමරාරන්තුංග ඒ ලාබාල සිසුවියට ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ කිසියම් ආශාවක් ඇල්මක් ඇති කර ගැනීමට පිටුබලයක් වන්නට ඇති. ඉන් ඉක්බිතිව ලයනල් එදිරිසිංහ සූරීන්ගේ උදව්වෙන් ආනන්ද සරත් විමල වීරගේ ළමා උයනට පැමිණෙන ඇය ගුවන්විදුලියේදී සංගීත විශාරද බීඑස් විජේරත්න වගේම කේ.ඒ. දයාරත්න සිල්වා වැනි මහා සංගීතවේදීන්ගේ ඇසුර ලබනවා. මේ ආශ්‍රය තමයි අමරා රණතුංග නැමැති මහා සංගීතවේදිනිය බිහි කිරීමට තුළුදුන් පසුබිම. ඇගේ සේවාව ගැන කතා කිරීමට ප්‍රථම ඇගේ ගායන කුසලතාව නැවත සිහිපත් කර ගැනීමට අපි ඇගේ ශාස්ත්‍රීය අගයකිනුත් මේ ගීතය අසා සිටිමු. එනකි කියන ලෙස එන්නට මහරතනියම මේ ලෙස එන්නට හොඳ නැයි කියනු සිතුවේ හොඳ නැයි කියනු සිතුවේ යයි පිරී ගංගාවේ ඔරුවයි හබලයි වාගේ නැලමු තුවල කතා දෙවි ගංගාවේ ඔරුවයි හබලයි වාගේ නැලමු තුවල කතා මහාචාර්ය අමරා රණතුංග සමග ඒ ගීත ගායනා කළේ ආචාර්ය දයරත්න රණතුංග මේ ගීතය බිහි වෙන අවධිය පණ්ඩිත රසනජංකර ලංකාවට ඇවිත් ගිය ආසන්නයේ තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. රසනජංකර පණ්ඩිතුමා මේ දේශීය සංගීතයක් නිර්මාණය කිරීමට අපේ ජනගීය, ජනකවිය, ජනගායනා කවදාකාරයෙන් ප්‍රයෝගී කර හැකිදයි පහදා දුන්නට පස්සේ තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. විසර්ග ජයන්තාරවින්ද. ඔබ මේ මහාචාර්ය අමරා රණතුංග ගැන සඳහන් කරන ගමන් මේ ගීතය ගැන සඳහනක් තබන්න. ඔව් මට මතකයි ඔය කාලේ මේ රතන් ජංකරතුමා කිව්වනේ අපේ සංගීතය පදනම් කරගෙන දේශීය සංගීතයක් හදාගන්න ඕන තරම් පුළුවන්. ඒකට මේ උත්සාහ දරපු අය පඬිතුමා අමරදේව ඒ වගේම තමයි මේ අමරා ඔව් මේ ගීතේ පුදුමාකාර විදිහට මට නම් ඇහෙන්නේ මේ ලංකාවේ ජනගීයක වර්ධනයක් කරද්දී මේ ඉන්දියානු ජනගීයේ ඒ ඒ ගුණයත් ඇහෙනවා මම හිතාගන්න බෑ කොහොමද මේ තනුව මේ තරම් ලස්සන නිර්මාණය වෙන්නේ කියලා හරිද නිකන් ගඟක මේ මේ ඔරුවක් පැදගෙන එහිමීට ගය ගයා යන ඒ රූපය හිතේම වවා ගන්න පුළුවන් ඔව් මම හිතන්නේ මේ ගීතයක් ශ්‍රවණය කිරීමේදී මේ චිත්ත රූප මවා ගැනීමට හැකි වෙන අයුරින් ගීතයක් නිර්මාණය වෙනවා නම් ඒක තමයි මම හිතන්නේ එහි සාර්ථකත්වය. මහාචාර්ය අමරා රණතුංග කියන්නේ අපේ රටේ ශාස්ත්‍රීය සංගීතය ප්‍රචලිත කිරීම සඳහා මහත් වෙහෙසක් ගත්ත සංගීත වේදිනියක්. 1952 දී මුල් අවධියේදීම රජයේ සංගීත විද්‍යාලයට ප්‍රවිෂ්ඨ වන ඇය උපාධිය ලබාගෙන යෙදෙන්නේ මීගොඩ මහා විද්‍යාලයේ මේ සංගීත ගුරු পদවියක් අරගෙන තමයි කටයුතු පටන් ගන්නෙ. ඉන් පස්සේ ඇය සංගීත ශාස්ත්‍රය තවදුරටත් ප්‍රගුණ කරන්න 1961 දී ಭಾರತයේ ලක්නව සංගීත විද්‍යාපීඨයට යනවා. 64 දී ලංකාවට ඇවිල්ලා රජයේ සංගීත විද්‍යාලයේ උපදේශකවරියක හැටියට බැඳෙනවා. දැන් ශාස්ත්‍රීය සංගීතය රජයේ සංගීත විද්‍යාලයෙන් හදාarලා බහත්කණ්ඩ විශ්වවිද්‍යාලයෙන් හදාarලා ශ්‍රී ලංකාවට ඇවිල්ලා තමයි රජයේ සංගීත විද්‍යාලයේ උපදේශකවරියක් බවට පත් වෙන්නේ මේ රජයේ සංගීත විද්‍යාලයේ දී මහාචාර්ය අමරා රණතුංග කරපු සේවාව ගැන යමක් කිව්වොත් විශාරද අරවින්ද ඒ කාලේ තිබෙට තිබුණා හොඳ ඇසුරක් බීජ සිජරත්න ඔකොටම ඇදී ලයනල් එදිරිසිංහ සෝමදාස ඇල්විටිගල් දයරත්න සිල්වා ඔව්. කේ දාරත්න සිතා. කේ දාරත්න සිතාර කියාම මිහිර වාදනය කරන hmm. කෙනෙක්. ඉතින් මේ වගේ අසුරෙන් හොඳට ශාස්ත්‍රීය සංගීතය ප්‍රගුණ කරලා ඔව් මහරට ගායනා කරලා ක්ලාසිකල් කියන රාග තාල හොඳට ඉගෙන ගත්ත ශික්ෂණයෙන් ගායනය කරපු කෙනෙක් අමරා. ඔය ඇත්තටම දැන් අපි හුඟක් වෙලාවට හිතනවා මේ ගායනය කියන එක මේ යම් ප්‍රමණයකට හොඳට කණක් තියෙනවා මේක කරන්න පුළුවන් දෙයක් කියලා. මේ නිසා මේ සංගීතය ශාස්ත්‍රීය වශයෙන් හැදෑරීම මේ ඇකඩමික් ස්ටඩීස් කියන පැත්ත අපි හුඟක් දෙනෙක් බොහොම අව탁සේරු කරලා සරගන්නේ. අපෝ ගායකයෙක් වෙන්න මේ සංගීතය ඉගෙන ගන්න ඕනේ නැහැ කියලා. හරියට අර මූලික මේ මේ පද කීපය තියන්නේ නැතුව නර්තනය මේ කරන්න පුළුවන් වගේ. ඉතින් මේක ඔබ දකින්නේ කොහොමද? හොඳ ශාස්ත්‍රීය පසුබිමක් පදනමක් නැතුව සංගීතඥයෙක් හෝ ගායකයෙක් හෝ වෙන්න පුළුවන්ද? පස්සේ මේ මෙතුමිය මේ භාත්කණ්ඩේ ගිහිල්ලා මේ ආචාර්ය උපාධියක් ගත්තනේ. ඒ ගත් මම දැක්කා ඒ ආචාර්ය උපාධිය ලියපු පොත. මම කියවලා තියෙනවා. මේ සාංශීය ගීත තමයි මේ ਵਿਚාරයට භාජනය කළේ. මම හිතේ ගීත 100ක්. බොහොම ලස්සනට විචාරයට ගායේ රාගතාල ගැන කරුණු රාශියක් ඉදිරිපත් කරලා ඒ ආචාර්ය උපාධියත් මම හිතන්නේ එකම කාන්තාව ආචාර්ය උපාධියක් ගත්ත සංගීතයට. ඔව් ඇත්තටම දැන් ඇගේ තියෙන විශිෂ්ට ලක්ෂණය තමයි ඇය ශාස්ත්‍රීය සංගීතය කියන මේ මහා සංගීත සාගරයේ ඈතින් ඈතට ගමන් කරපු සංගීතවේදිනියක්. නැත්තම් ගීතයක් ගායන්න පුළුවන් නම් ස්වර සප්තකය හැදෑරුවාම හිතනවා අපි මේක හැදෑරුවා ඉවරයි කියලා. නමුත් අය රජයේ සංගීත විද්‍යාලය ඉගෙන ගත්තා. ඊළඟට බහත් ඛණ්ඩය ඉගෙන ගත්තා. ඊට පස්සේ නැවතත් ಭಾರತයේ බර්නස් හින්දු විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තමයි PhD උපාධිය කරන්නේ. ඉතින් මෙහෙම කල්පනා කරාම ඇය සංගීත ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමේලා පුදුම අනලස්ස කටයුතු කරපු සංගීත වේදිනියක්. දායරත් රණතුංගක එකතු වීමත් එයාගේ වාසනාව. මම හිතන්නේ ශිෂ්‍ය අවදියේම මේ දෙන්නා මුණ ගැසීමත් මම හිතන්නේ මේ මේ දීර්ඝ ගමනට මේ ගීත චාරිකාවට ලොකු අනුබලයක් වෙන්නේ නැති කියලා අපිට හිතන්න පුළුවන්. අපි තවත් ගීතයක් ශ්‍රවණය කරමු. විශාරද මහාචාර්ය අමරා රණතුංග. මිල්ටන් ලල්ලිස් රචනා කළ ගීතය තනු නිර්මාණය කර ගායනා කළේ මහාචාර්ය අමරා රණතුංග. විශාරද අරවින්ද මේ ගීතයේ තාල රූප කොයි විදිහටද ඔබ දකින්නේ? මට නම් අපෙන් වෙන් වුණත් වෙන් වුණා කියලා හිතන්න බෑ දැන් මේ ඉදිරිපිට ඉන්නවා වගේ. හරිම ලස්සනට අර ක්ලාසිකල් රාග තාල වල අඬපීල් රාගේ. ඔව්. ඒ අර ටොම්රි ස්ටයිල් වල තියෙන ටොම්රි ඒ ගායනා ශෛලියට අනුව. මම හිතන්නේ. ඔව් ඒ ඒ ස්ටයිල් කිස්මතු වුණා. ඔව් බොහෝ දුරට. ඊටාම ලස්සනට ගායනා කළා. හොඳ ඇත්තටම රජයේ සංගීත විද්‍යාලය වගේ තැනක ශාස්ත්‍රීය සංගීතය උගන්වන ආචාර්යවරයෙක් වුණාම ඇයගේ ගායනය පූර්වාදර්ශී ගායනයක් වෙන්න ඕනේ. නිර්මාණයක් වෙන්න ඕනේ. නේද? මම හිතන්නේ ඊටාම රමණීය මధుර ගායනයක් අසීමිත වින්දනයක් අපිට ලබන්න පුළුවන්. මේ තවත් ගීතයක් අමරා රණතුංග ගායන වේදිකාවේ අපි වෑයම් කළේ අපෙන් වියෝ වූ මහාචාර්ය අමරා රණතුංග සංගීත වේදිනියගේ ගීත කිහිපයක් අසා ඇය ස්මරණය කිරීමටයි. අපේ රටේ ශාස්ත්‍රීය සංගීතය ප්‍රචලිත කිරීම සඳහා ආචාර්යවරයක් හැටියටත් ගායන වේදිනියක හැටියටත් දේශන පවත්වන චතුර දේශකයෙක් හැටියටත් මහාර්ග සේවයක් ඉටු කළ අමරා රණතුංග මැතිණිය ඇගේ නම අමරා කියන නමට සරිලන පරිද්දෙන්ම අමරණීය කොට අපෙන් වියෝ වුණා. අපි ඇයට සදා සැන්සුම පතමු. අදත් සුපුරුදු පරිදි සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද නාද ශික්ෂණය හර්ෂණී වානගුරු නිෂ්පාදනය කළ සුරේකා පෙරේරා මම තිරකරත්න කුරුවිට බණ්ඩාර Thank you.